ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံပိဘုဒ္ဓံသရဏံဂච්ඡာမိဒုတိယံပိဓမ္မံသရဏံဂච්ඡာမိဒုတိယံပိသံဃံသရဏံဂච්ඡာမိ සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පින්නෝ සීලං ධම්මං සාදු සංසුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අංගුත්තර නිකායෙහි ඒකක නිපාතේ දැක්වෙන සූත්‍ර දේශනාවක් මේ ප්‍රකාශ වුනේ. මෙහි තේරුම මහණෙනි නූපං අකුසල් නූපදුණු පිණිසක් උපන්න අකුසල් දුරු වීම පිණිසක් නූපන්න කුසල් උපදුණු පිණිසක් උපන්න කුසල් වැඩි වෙනු පිණිසක් කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය තරම් දෙයක් මගේ නුවණින් දැක නැත කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ තැනැත්තාට මහණෙනි නූපං අකුසල් නූපදී යනවා උපන්න අකුසල් ප්‍රහාණය වෙනවා නූපන්න කුසල් උපදිනවා උපන්න කුසල් වැඩි වෙනවා කියන එකයි මේ සූත්‍ර දේශනාවේ කෙටි තේරුම. බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ වැඳ නමස්කාරයෙන් අනදමා හිමියන් වහන්සේ මෙහෙම ප්‍රකාශනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම විවේකීව ධර්මයේ සම්මර්ෂණය කරද්දී මට මෙහෙම හිතක් පහළ වුණා ඒක හරිද? සම්බුද්ධ ශාසනයේ අඩක්ම භාගයක්ම පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩයි කියලා මට හිතුණා. බුදුරජාන් වහන්සේ වදාලා මා හේවං ආනන්ද මා හේවං ආනන්ද සකල මේවහිදං ආනන්ද බ්‍රහ්මචාරියන් යදිදං කල්යාණ මිත්‍යතා කල්යාණ සහායතා ආනන්ද එසේ නොකියව ආනන්දේසේ නොකියව සම්බුද්ධ ශාසනය අඩක් නොව සම්පූර්ණ සම්බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍ර සම්ප්‍රදායක් කල්යාණ මිත්‍ර සහායතාවක් මහණෙනි මේ ආනන්දේනි මේ ලෝකයේහි ඉපදීම ස්වභාවකට ඇති සත්වයෝ මා වැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ වෙත පැමිණ ජාති දුකින් අත මිදී අජාති සංඛ්‍යාත නිවනටපත් වෙනවා. ලෙඩ වෙන සුරු සත්වයෝ මා වෙත පැමිණ ලෙඩක් නැති ආරෝග්‍ය නිර්වාණයටපත් සැනසෙනවා. <clears throat> දිරණ සුළු මිනිසයෝ දිරණ සුළු සත්වයෝ මා වෙත පැමිණ නොදිරෙන අජර නිර්වාණයටපත් වෙනවා. මරණ සුළු සත්වයෝ තථාගතයන් වහන්සේ වෙන තමන් වහන්සේට පැමිණ මරණයක් නැති අමෘත නිර්වාණ ධාතුවටපත් වෙනවා. ශෝකවන, හඬන, වැළපෙන, කායික දුක් විඳින, මානසික දුම්නස් විඳින, දැඩි ආයාසයටපත් වෙන සුළු සත්වයෝ මා වෙත පැමිණ ඒ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසංගෙන් තොර අශෝක එවාගේම අදුක්ඛ අනුපායාස අපරිදේව නිර්වාණ ධාතුවටපත් වෙනවා. එනිසා ආනන්දයේ බුද්ධ ශාසනයේ භාගයක් නොව සම්බුද්ධ ශාසනයෙම කල්යාණ මිත්‍ර සම්පදාවක්, කල්යාණ මිත්‍ර සහායතාවක් කියලා මේ සූත්‍ර දේශනාවෙන් ආදා වදාලා. මෙතන කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතිනම් තමයි අකුසල් නැසෙන්නේ කුසල් වැඩෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන කියනකොට ලෝකේම අසහාය කල්යාණ මිත්‍ර සම්පත්තිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතොත් තමයි මේ ජාත්‍යාගේ සසර තරණය කරන්න හැකිවන්නේ. තවත් තැනක කල්යාණ මිත්‍ර සම්පදාව ගැන හඳුන්වනවා අභිධර්ම පිටකයේහි ධම්මසංගණී ප්‍රකරණේ නික්ඛේප කාණ්ඩය මෙහෙම. තත්ත කතමා කල්යාණ මිත්‍යතා යේතේ පුද්ගලා සද්ධා සම්පන්නා සීල සම්පන්නා සුත සම්පන්නා ඡාග සම්පන්නා පඤ්ඤා සම්පන්නා යා තේසං පුද්ගලානං ආසේවන නිසේවන සංසේවන භජන සම්භක්කේ තං සම්පවංකතා අයං උච්චති කල්යාණ මිත්‍යතා මේ තේරුම කල්යාණ මිත්‍ර සම්පත්තිය නම් කවරේද යම් පුද්ගල කෙනෙක් ශ්‍රද්ධා සම්පන්න නම් ඒ කල්යාණ මිත්‍රියෙක්. සීල සම්පන්න නම් කල්යාණ මිත්‍රියෙක්. ශ්‍රොත සම්පන්න නම් කල්යාණ මිත්‍රියෙක්. ත්‍යාග සම්පන්න නම් කල්යාණ මිත්‍රියෙක්. ප්‍රඥා සම්පන්න නම් කල්යාණ මිත්‍රියෙක්. එවැනි කල්යාණ මිත්‍රයන් ආශය වන ආදරයෙන් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක්. නිසේ වෙන නිතර නිතර ආදරයෙන් සේවනය කරනවා නම් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් සංසේවන ගෞරවයෙන් එවන්නම් ආශ්‍රය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් භජන ගෞරවයෙන් භජනය කරනවා නම් සම්භජන ගෞරවාන්විතව භජනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තියක් සම්භක්ති එවැනි උතුමන් වෙත භක්තිමත් වීම කල්යාණ මිත්‍ර සම්පත්තියක් තං සම්පවංකතා එලන්නන් වෙත නැමීගත් පැවැත්මෙන් අනුගමනය කරනවා නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය. මේ විදිහට අබදරුන් පිටකේ කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලුම ගුණයන්ගෙන් අන් අයත අසාමාන්ත ලෙස පිහිටා සිටිනවා. කිසිම කෙනෙකුට ඒ සරුවක් යන් වාසික ශ්‍රද්ධාව හා සමාන ශ්‍රද්ධාවක් නැහැ. එවාගේම සද්ධාවෙන්, සීලයෙන්, සෘතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි, උත්තමයි, පවරයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට කරගෙන ඉන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන මේ වචනේ කියනකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තියේ වශයෙන්ම පිළිගනිමි. ධම්මං සරණං ගච්ඡාමි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රෝත්තමයන් වහන්සේ විසින් දේශනා කරන ලද අවබෝධ කරගන්නා ලද සුපරිසුද්ධෝ සී සද්ධර්මය සසර දුකින් මිදී නිවන් සුව ලැබුණු පිණිස මම කල්යාණ මිත්‍ර සදුපදේශ වශයෙන් පිළිගනිමි. සංඝං සරණං ගච්ඡාමි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පිහිට කරගෙන සතර මඟ ඵල පිළිවෙලින් නිවන් සුව සාක්ෂාත් කළ ශ්‍රාවක සංඝ රත්නයේ මට සසර දුකින් අත් මිදී නිවන් සුව ලබනු පිණිස කල්යාණ මිත්‍ර මේ ප්‍රෝගාමීන් වශයෙන් අපි මම පිළිගනිමි මේ වාගේ අපි තෙරුවන් සරණ යාමෙන් කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ මුදුනින් පිළිගත්තා දැන් අපි දානීය දෙනකොට අපි කල්යාණ මිත්‍රයන් වහන්සේ අනුගමනය කරනවා. මේ දානීය කියන්නේ කල්යාණ මිත්‍රෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චාරිත්‍රයක්, පාරමිතාවක්. බුදුබා පිණිස චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා වැඩූ පාරමිතා 10න් පළවෙනි එක දානය පරිත්‍යාගය. එයින් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කළා වෙනවා. ආදරෙන් දන් දෙනකොට අපි සකල්යාණ මිත්‍රයන් වහන්සේ ආදරයෙන් ආශ්‍රය කළා වෙනවා. ගෞරවයෙන් දන් දීම නිසා, එවාගෙම බුහුමානෙන් දන් දීම නිසා, ඊට නැමීගත් සිතින් කුසල සිතින් දන් දීම නිසා කල්යාණ මිත්‍ර සම්පත්‍ය අනුගමනය කළා වෙනවා. අපි සීලය සමාදන් වීමෙන් කරන්නේ කල්යාණ මිත්‍ර සම්පදාව අනුගමනය කිරීම. අපි භාවනා කිරීමෙන් කරන්නේ අපි බණ කීමෙන්, බණ ඇසීමෙන්, පින් දීමෙන්, පින් ගැනීමෙන් වත්පිළිවෙත් පිරීමෙන් වැඩිහිටියන්ට ගෞරව කිරීමෙන් මේ හැම දෙයකින්ම අපි කරන්නේ අපේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුගමනය කිරීමයි. මේ සියල්ලම නිසසේ සම්පූර්ණ කරලා තියෙන්නේ මහා බෝධිසත්ව කාලේ අපේ කල්යාණ මිත්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එතකොට අපි මෙයින් सिद्ध කරන්නේ අර පණ්ඩිතානංච සේවනා කියා වදාළ ප්‍රඥාවන්ත පඬිතෝත්තමයන් ආශ්‍රය කිරීමයි අනුගමනය කිරීමයි දානම් භික්කවේ පඬිත පඤ්ඤත්තං සප්පුරුෂ පඤ්ඤත්තං මේ පරිත්‍යාගය කියන එක බුද්ධ ආදී පඬිතෝත්තමයන් විසින් සත්පුරුෂෝත්තමයන් විසින් ප්‍රශංසා කරන ලද අනුගමනය කරන ලද පුරණ ලද පිහිටන ලද ශ්‍රේෂ්ඨ කුසලයක් ඉතින් අපි ඒක අනුගමනය කිරීමෙන් අර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බවට ශිෂ්‍ය බවට පැවැත්මේපත් උනා වෙනවා. ඉතින් එයින් අපි බලාපොරොත්තු වෙන කිසිවක් නෙමෙයි. ඒ බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ අරහත්ත්වයේ කියන උතුම් තනතුරු පතාගෙන දාන ආදී උසස් කුසල් සිද්ධ කළ උතුමන් වහන්සේලා මේ සසර තරණය කළා. ඒ කියන්නේ භවයෙන් භවයට භවයෙන් භවයට තමාගේ సంతානේ ඒ තමන් බලාපොරොත්තු වන බෝධියට අනුරූපව කුසල් කිරීමේ පාරමී කිරීමේ ඡන්දය, චිත්තය, වීරිය, විමර්ශාව දිනු කළා වෙනවා. එනිසා අපි යම් දවසකදී අපේ సంతානෙට ඒ ආරි සත්‍ය අවබෝධයට තරම් සුදුසු පරිද්දෙන් මේ උසස් ගුණ පෝෂණය වුණා නම් එදාට අපි නැවත අර ජාත්‍යාදී සසර කතරට වැටෙන්නේ නැති අජාත්‍යජර අව්‍යාද අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරන්නන් බාටපත් වෙනවා මේකයි කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයේ පරම ප්‍රත්‍මේ අදිෂ්ඨානයේ හෙවත් මේ ප්‍රාර්ථනා මුදුන්පත් වීම එක්තරා වෙළඳ කණ්ඩායමක් නැවනගලා වෙළඳාම යන වෙලාවේ නැව ගිලෙන්න පටන් ගත්තා මේ කණ්ඩායම ඉන්නවා පිරිස 700ක්. මේ 700 දෙනාම අතරින් එකම එක්කෙනයි තිසරණ පන්සිල් රකින බෞද්ධයෙක් හිටියේ. අනිත් ඔක්කොම අබෞද්ධයෝ. කියන්නේ බුද්ධ ආගම ගැන දන්නේ නැහැ. එයාත් අන්න සීලාදි ගුණ පූර්ණයක් නැහැ. දෙවියන් අදහමින් හිටියේ. ඒ අතරේ මේ නැව ගෙලෙන්න යනකොට කොහොම කෑකෝ ගහන්න පටන් ගත්තා. Taman යදින දෙවියන්ට යාඥා කරන්න පටන් ගත්තා. එතකොට මේ එකමික බෞද්ධයා අර නැවේ කුඹගහ මුලට වාඩි වෙලා භාවනා කරනවා. අනිත් ඇත්තෝ ඇයිදේනේ මේ නැව ගිලෙනවා මොකද ඉන්නේ නිදාසේ නිකන් කල්පනා කරන්නේ මොකද? කිව්ව ඔව් මම නැව ගිලෙනවා. නැව ගිලෙන එක වළක්වන්න නෙමෙයි. මම ගිලෙන්නේ නැතින මං සූදානම් වෙනවා. කොහොමද ගිලෙන්නේ නැති තමුන්වහන්සේ? මම ගිලෙන්නේ නැත්තේ මම මුහුදේ මැරුණත් අපාට යන්නේ නැහැ. මම යනවා දිව්‍ය ලෝකෙ ඉහළට යනවා. ඒකයි මම ගිලෙන්නේ නැත්තේ කිව්වේ. එතකොට අනිත් මිනිස්සු පුදුම වෙලා කියවා තමුන්නාසේ මෙච්චර නිර්භය. තමුන්නාසේ අදහන්නේ මොනවද? ඕ මම එනකොට තිසරණ පන්සිල් සමාදන් වෙලා මේ නැවන්ට නැංගේ. මං හැමදාම තිසරණ පන්සිල් පුරන කෙනෙක්. හොය අටසිල් පුරන කෙනෙක් මං කිසි බයක් නැහැ. මරණය කියන එක මට හැමදාම සිදු වෙනවා. එනිසා මම ඒ ගැන කිසියම් කම්පාවක් නැතුව ඒ සීලය මම සිහි කරනකොට මම යන ඉහළට. මම පහළට යන්නේ අපාට යන්නේ ඉහළට යනවා. අනිත් අතපු අනේ අපටත් එහෙනම් මේ සම්පත්තිය ලබා දෙන්නකෝ තිසරණ පන්සිල් දෙන්නකෝ කියලා. ඉතින් වේගෙන් සද නගලා කියන්න බැරි වෙලා නිසා 700 කොටස් හතරක බෙද හතකට බෙදලා දේශනාවක් කළා. ඒ කියන්නේ තිසරණ පන්සිල් දුන්නා. හැමෝම තිසරණ පන්සිල් සිහි කරන්න කිව්වා. කිසි කෙනෙක් කිසි දෙයකට බිය වෙන්න එපා. නැවගිලේවි අපි ගිලේවි. නමුත් අපි යනවා දෙව්ලෝ. කිසිසෙනෙක් බය වෙන්න එපා. තිසරණේ සිහි කර කර පංචශීලයේ සිහි කර කර ඉන්න කිව්වා. එකක් එකක් ගාන හිතින් කියව කියව ඉන්න කිව්වා. ඇත්තට 700 දෙනාම මුදු මුදු ගිලුණ නමුත් ඔක්කොම තවතිසාභවන්නේ එකම දෙව් පිරිසක් කියලා උපන්න. අර දීර්ඝ කාලයක් තිසරණ පංසේනක් තැනැත්තා දෙවියන් අතර උසස් කෙනෙක් වෙලා හිටියා ඒ පිරිස අතරේ. පස්සේ හැමෝටම තේරුණා මේ කල්යාණ මිත්‍රයන් නොහිටියා නම් අපි ඔක්කොම යන්නේ තිබුණේ නරක ආදියට. අහෝ මේ කල්යාණ මිත්‍රයා නිසා අපි කොච්චර සැපයටපත් වුණාද කියලා මෙතුමාගේ උපදේශ පරිද්දෙන්ම බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න. ඇවිල්ලා මේ ප්‍රවෘත්තිය කියා හිටිය. එක එක්කෙනා තම තමාගේ අදහස් ඉදිරිපත් කළා. ස්වාමීනි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මොන සේවනය කරන්න. කල්යාණ මිත්‍රයන් නිසා සුගතියට යනවා කියලා එක්කෙනෙක් කිව්වා. ස්වාමීන් කල්යාණ මිත්‍රයා මොන සේවනය කරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනවා නම් සැපයටපත් වෙනවා කියලා තව කෙනෙක් කිව්වා. තව කෙනෙක් කිව්වා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට නුවණ ලැබෙනවා. තව කෙනෙක් ඒවා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරනකොට නෑයන් මැද්දේ බබලෙනවා. ඔය වගේ එක එක අදහස් කියලා අන්තිමේදී බුදුරජාන් වහන්සේගෙන් අහව අපි කිව්ව අදහස් වලින් කොයිකද වටින්නේ කියලා. ඒකට බුදුරජාන් වහන්සේ වදාළ ඔක්කොම හරි. ඔක්කොම ඇත්ත. මම කියන්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කියලා. සබ්බිරේව සමාසේත සබ්බිකුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය සබ්බ දුක්ඛා පමුච්චති කියලා අන්තිම ගාථා දේශනා කළා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන් එක්කම එකතු වෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් එක්කම මිතුරුදම් පවත්වන්නට ඕනේ. කල්යාණ මිත්‍රයන්ගේ සද්ධර්මයේ අධර්මෝපදේශය ඇසීමෙන් දැරීමෙන් අනුගමනය කිරීමෙන් සියලු දුකින් අන්ත මිදෙනවා කියලා දේශනේ පැවැත්වුණු කොට 700 දෙනාම සෝවාන් ඵලයටත්පත් වුණා. අපේ මහබෝසතාණන් වහන්සේ බර්ණස් නුවරට වැඩි සමීපන වූ දුරස්ත පිටිසර ගම්මානකේ පෙදී සිටියා. ඒ ගමේ මුල්ම ප්‍රභූවරේ ප්‍රභූවර ගෙදරම උපන්නා. ඒ ගෙදරට නමක් තියෙනවා ධර්මපාලි කියලා. ඒ ඇත්තන්ගේ පෙළපත ධර්මපාල. මේ ගෙදර ඔක්කොම හය දෙනෙක් වුණා. මව්පියෝ දෙන්නයි, පුතයි දුවණියයි, පුතාගේ බිරිඳයි කියන ලේලියයි, දාසියයි. මේ හය දෙනාම පුදුමාකාර විදිහට ධර්මයේ සිහි කරනවා. උදේ පාන්දර නැගිටින්නේ ජීවිතං අනියතං මරණන්නේතං කියලා. සෑම ගන්නේ ජීවිතං අනියතං මරණන්නේතං කියලා. නැගිටින්නේ ගමන් යන්නේ වැඩ කරන්නේ හැම වෙලාවෙම ජීවිතං අනියතං මරණන්නේතං. නිදාගන්න ගියත් ජීවිතං අනියතං මරණන්නේතං මේකම කියනවා. මේකම කියන හැම වෙලාවෙම කියන්නේ හිතන්නේ මේකමයි. යනකොට පියවරක් ගානේ හිතෙනවා. ජීවිතයේ අනියතේ මරණයේ නියතේ කියන අදහස. ඉතින් මේ නිසා මේ හය දෙනා පුදුමාකාර ශීලවන්තයි. පුදුමාකාර ඉවසිලිවන්තයි. හය දෙනා බොහෝම ධාර්මිකයි. කිසි කෙනෙකුට වචනින් වා හිතෙන්න දෙයක් නැහැ. හරියට අර දෙගුරුන්ට සලකනවා බුදු කෙනෙකුන්ට වාගේ. මේ පුතයි ලේනි දාසී බිරිඳයි පුදුමාකාර දෙමහොපියන්ට සලකනවා. ඉතින් මේ හය දෙනාගේ ගතිගුණ මුළු ගමතම පැතිරීමෙන් ගමේ සියල්ලෝම ඔය ජීවිතය නීතය මරණය නීතය කියන වචනේත් ඒ ගුණ ධර්මත් අනුගමනය කරන්න පටන් ගත්තා. ඒකෙන් මුළු ගමම ධර්මපාල ගමක් වුණා. ඒ කියන්නේ ධර්මයේ රකින ධර්මයෙන් සැකෙන පිරිසක් බාටපත් වුණා. ඉතින් මේ පිරිස අර ඒ ජීවිතය අනේතයි මරණය නේතයි කියන එක නිතර හිතීමෙන් කියමින් මොකද සිද්ධ වුනේ? මේ තබන පීවර ඔසවන්නේ ඉස්සර ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. කටට ගන්න බක්කෙද ගිලින්නේ ඉස්සර ජීවිතේ නැති වෙන්න පුළුවන් කියලා දන්නවා. ඉහළට ගන්න හුස්ම පහළ වෙනන් ඉස්සර ජීවිතේ නැති වෙයි කියලා දන්නවා. මේ තරම් ජීවිතේට ලැබෙන මරණය කියන අනිත්‍යතාවය ගැන නිතරම නුවණින් යුතුව තේරුම් අරගෙනයි මේ කටයුතු කෙලේ. එනිසා මුළු ගමම බොහෝම ධාර්මික, බොහෝම සීලවන්ත, බොහෝම ඉවසිලිමත් එවත්ම සාමකාමී ගමක් බාටපත් වුණා මේකම වචනේ පාවිච්චි කිරීමෙන්. ජීවිතය අනේකයි මරණය නීතයි. ඔය අතර මේ <clears throat> පුතයි පියයි දෙන්න ගොවිපලට යනකොට පියා නිතරම ඉස්සරහන් යවන්නේ. පුතා ළඟට යන්නේ. පියාගේ බඩුත් අරගෙන පුතා යන්නේ. ඉතින් යනකොට පියා කුඹුරේ එල්ලියද්දී නියදක් දිගේ යනකොට නියරේ ගුලක සැඟවී සිටියේ නාමයේ කවදි වුණා. ඉතින් පියතුමාට දස්ස කරන්න වෙලා මදි වුණා. ඊළඟට යන පුතණුවන්ගේ පය දෂ්ට කළා. දෂ්ට කරපු ගමන්ම අර කඩේ කරේ කියන බඩු මේ ද්‍රව්‍යයත් එක්ක එකපාරටම දඩස් ගාලා වැටුණා. වැටුනේ නිකන් නෙමේ මරුමුවටපත් වෙලාම. ඉතින් පියා සද්දෙට හැරිලි බැලුවා මෙන්න පුතා වැටිලා ඉන්නවා. අන ණයක් ඇදිලා යනවා. වෙන තාත්තා කෙනෙක් නම් ණයාට ගහලා මරනවානේ. ඉතින් මේ පියා මොකද කළේ? ආ ජීවිතය අනීතයි මරණය නීතයි කියලා පුතා ළඟට ගිහින් පුතාගේ ශරීරය ඔසවලා ගොඩැල්ලක් උඩ තියුවා. ඉතින් දැන් ඒ වැඩේ කරනවා තමන්ගේ වැඩේ කරනවා ජීවිතය නීතයි මරණය නීතයි හිත හිතා කිය කිය. ඒ ළඟින් පාරකින් යනවා කෙනෙක්. කතා කළා මිත්‍රේ මෙහි එන්න මට උදව්වක් කරන්න මගේ ගෙදර තියෙන අවල් කන ඒ ගෙදර හැත්තන්ට කියන්න දවල්ට එක බත්මලකුත් අරගෙන දරත් ගින්දරත් අරගෙන ගෙදර හතර දෙනාම එන්න කියලා කියන්නේ. ඒ ටිකයි. කාරණේ කිව්වේ නැහැ. ඉතින් මේ පින්නත අද අර ගෙදර සොයාගෙන ගිහින් පණිවිඩය කිව්වා මෙන්න මේ පණිවිඩය අද එකපත් මුලක් අරගෙන දරජ්ජියක් අරගෙන ගෙදර කාණ්ඩේ හතර දිනා මෙන්න කිව්වා. ඉතින් මේ මමත් එවාගෙම නංගිත් ලේලිත් දාසිත් හිතුවා එකපත් මුලක් ගේන්න කියන්නේ එක්කෙනෙක් අද මිය පරලෝ ගිහිල්ලා ඇති. ඉතින් හැමදෙනාම කෑම හදාන හතර දින අනුභව කරලා එකපත් මුලක් අරගෙන දරද්දින් ගෙදරක් ගෙන ගන්න ආවා. එතකොට මොකද දැන් අර දකින්න ලැබුණා අර මෑණියන්ගේ පුතාණන්ගේ ශරීරයේ ගොඩැල්ලක් උඩ දිගා කරලා තියෙනවා. පියා වැඩ කරලා දැන් ආංශ වෙලා ඉන්නවා ආහාර වේලාව. ඉතින් කිසියම් කම්පාවක් නැහැ ඒ මමක් පව පවුලේ සීලුම දෙනා ජීවිතය අනීතයි මරණය නීතයි කියලාගෙන වාඩි වෙලා ඒ පියාට කැම ටික කලදෙව්වා. ඊට පස්ව ආස්පාකට මොන සෝදාගෙන ඊළඟට හදේ පස් දෙනාම එකතු වෙලා දරසහයක් ගියා. කිසි කෙනෙක් හඳන්න වැළපෙන්නේ මොකද? සැබෑ තත්ත්වයේ කලින් ආબોධ කරගෙන තිබුණා. මරණිත වයස නියමයක් නැහැ, වේලාව නියමයක් නැහැ, තන නියමයක් නැහැ, උපක්‍රම නියමයක් නැහැ, මරණින් යන තන නියමකුත් නැහැ. ඒ නිසා කෙසේ කම්පාවක් නැහැ. මේ ඇත්තෝ බොහෝම සංසුන් මනසින් බොහොම සංසුන්ව අර යෝනිසෝ මනසිකාරයෙන් ජීවිතය අනීතයි මරණය නීතයි මනසිකාරයෙන් යුතුව දරසෑ ගහලා ආදාන කළා. ඔය ආදාන කරන වෙලාවේ මේ කලුරේ කළ බෝසත් කුමාරයන් වහන්සේ පිදලා තිබුණේ සද්දෝ රජ වෙලා. එතුමා දිවසෙන් බැලුවා මගේ මව්පියන් ඇතුළු ඥාතීන් කොහොමද? හොඳට අනිත්‍ය සංඥා වඩනවද? අප්‍රමාදව වෙසෙනවද කියලා බලන්න ඕනකම තිබුණා. ආවා මිනිස් වෙසින් සාමාන්‍ය බ්‍රාහ්මණ මානවක වෙසිකෙන් ආවා පාරයන් කෙනෙක් හැටියට. නොදන්න නොදොරියකුවා ගෑව මොකක්ද මේ පුච්චන්නේ? සිව්පාවෙක් සතෙක්ද? මටත් මස් එකක් දෙනවද? ඉතින් පියා හැරිලා කිව්වා නෑ එහෙම නෙමෙයි මනුෂ්‍ය ශරීරයක් ආදාහන කරනවා. එහෙනම් සදාකාරයකද? අනේ නෑ මගේ පුතාගේ. එළම මේ පුතා බොහොම අකීකරු දුර්දාන්ත පුතෙක්ද? අනේ නෑ බොහොම සුවිනීත සිල්වත් ගුණවත් මහ බෝසත් දරුවෙක්. එහෙනම් ඉච්ඡර ගුණවත් දරුවෝගේ අභාවයෙන් ඇයි මේ තාත්තා දුකක් නැති හඳන් නැත්තේ? කිව්වා පින්න පින්වත් දරුවෝ නාගයාගෙන් හැවදි රුහාම මේ රුහාම ගස් දෙබලක් අතරින් ගාහයනක් අතරින් රිංගලා හැවෑරගෙන යනවා. ඒ වගේ හැමදෙනාගේම තියෙන ආයුෂාස්කාරය කියන හැවක්. මේ ආයුෂාස්කාර අවසන් වෙනකොට ඒ ජීවිතය අතර දාලා යනවා. ඉතින් මගේ පුතාට සිද්ධ වුණේ ඒකයි. දැන් මේ ආදාන කරන ලබන්නේ අර න්යාගේ හැව වාගේ එකක්. මේ ශාරීරික කියන එක, අලෙවරේ කියන එක හැවක් වාගේ අත්හැරපු එකක්. ඉතින් ඒක තේරෙන්නේ නැහැනේ අපි ඇඬුවා කියලා. ඇඬීම නිෂ්ඵලයි. නිසා මම අඬන්නේ ජීවිතය අනිත්‍යයි මරණය නිත්‍යයි කිව්වා. ඉතින් මෞතුමී දිහාට හැල්ලෑවා. දසමාසයක් කුසේ දරාගෙන ලේ කිරි කර පෝලා හදලා වඩලා මගේ රත්තරම් පුතා කියේක ආදරෙන් හැදුව මේ දරුවාගේ අභාවයෙන් ඇයි මේ ගුණවත් අම්මට වත් නැති දුක කඳුලක් ඉතින් මේ මෞතුමිය කිව්වා පුතා මම මගේ ආරාධනයකින් මේ දරුවා මට දරුවෙක් වුණා නෙමෙයි මගේ පාකමකින් මාත් කරලා දාලා ගියක් නෙමෙයි ඒ දරුවාගේ කර්ම විපාක අනුව මට දරුවෙක් වුණා ඒ දරුවාගේ අවශාස්කාර අනුව මේ පරිලෝකියා මේක තමයි අපේ කාට අසාධාරණ දෙයක්. දැන් මේ මූර්ත දේහයට ඇඳීමක වැටපීම තේරෙන්නේ ඇහෙන්නේ නිෂ්ඵල වැඩක්. ජීවිතය නීතයි මරණය නීතයි කියුවා. බිරිඳ දෙහාට ඇවිල්ලා හැල්ලා බැලුවා මේ තරම් සිල්වත් ගුණවත් තමන්ගේ ස්වාම පුත්‍රයාගේ අභාවයෙන් ඇයි මේ බිරිඳටවත් දුකක් ශෝකයක් නැති දැන් තමන් ලන්දමුවක් වුණා නේද කියලා. එතකොට එතුමිය කිව්වා මිත්‍රය පසලස්වා කෝවට හඳ පායනවා. කුඩා දරුවෝ මිඳුලට බැහැලා අම්මයාම්ම හඳමාමවනේ කියලා අඬනවා. හඳමාමා කොච්චර දරුවෝ යඬුවක් ගහලා යනවා. ඒ වගේ මගේ ස්වාමි පුත්‍රයන් වහන්සේ මට හඳමාමටත් වඩා ප්‍රියයි මනාපයි බොහෝම සෞම්‍ය ගුණ ඇති උත්මේ. එතුමාගේ ජීවිතයත් අර උදා වූ හඳ බහලා යනවා වගේ බහලා යනවා. මටත් එහෙමයි. එනිසා මේ හැඳීම වැළපීම නිෂ්ඵල දෙයක්. මම හදන්නේ ජීවිතය අනේතයි මරණය නේතයි. නංගි දෙහාට හැල්ලා ඇහුවා. එකම කුසේ ඉපදෙලා එකම වගේ කිරිපාණය කරලා එක තලියේ කෑම කාලා එක පැදුරේ එක ආසනේ එක ඇඳේ නිදාගෙන නංගි නංගි කියලා ආදරෙන් කතා කරපු අඬන වෙලාවට ආදරෙන් සනසපු ඒ තමන්ගේ එකම සොහොරු තමයි අභාවෙන් ඇයි මේ අයියටවත් නංගිටවත් දුකක් නැත්තේ කිව්වා. එතුමිය කිව්වා සහෝදරය මගේ මේ දෙපළ සොහොරුතුමා අයන්ගේ බොහොම කරුණාවන්ත කෙනෙක්. ඒ කරුණාවන්තකම නිසා මට ලොකු අඩුවක් තියෙනවා දැන් නැති වුණාම. නමුත් මම දන්නවා ඒ කාටත් ওই සිද්ධිය වෙනවා. මං යම් මේකෙන් ඇඬුවොත් මම කෙට්ටු වෙනවා. මම මෞපියන් සතු වස්තුවක්. මම කෙට්ටු වුණොත් මගේ මෞපියන් සතු වස්තුවේ වටිනාකම නැති වෙනවා. මම යම් දාසක විකිණියුතු භාණ්ඩයක් වගේ කෙනෙක්. මේ මෞඛ්‍යයන් විසින් යම් කිසි දාසක මම ස්වාමි පුත්‍රයෙකුට කවරලා දෙනු ලැබෙනවා. ඉතින් මං කෙට්ටු වුණාම මෞඛ්‍යයන් දෙක ලොකු අඩුවක්. ඒක නිෂ්ඵල වැඩක්. ඒක නිසා මම අඩන්නේ ජීවිතය අනිත්‍යයි මරණය නිත්‍යයි. දාසි දිහාට හැල්ලුවා මිච්ඡර යහපත් ආම්පතෝගේ අභාවයෙන් ඇයි මේ දාසීටවත් දුක නැත්තේ? දාසි කිව්වා පින්වත උදේ පටන් හැන්ද වෙනකම් මං කලින් වතුර අදිනවනේ යන් දාස කාලේ බිඳෙනවා දෙබෑ වෙනවා ඒ කාලේ පාස්සන් දෙබෑ ඒ වාගේ මේ ආම්පුතානන් වහන්සේ මට බොහොම උපකාරී වෙච්ච කල්යාණ මිත්‍රයෙක් කවදාකවත් මට දාසි කියලා කතා කරන්නේ මට තමන්ගේ දරුවෙකුට වාගේ ආදරෙන් කතා කරන්නේ. ඔය වගේම මට හැම දෙයකටම සැලකනවා. මගේ අසනීපකම් වලට දරුවෙකුට වගේම සැලකන්නේ. ඒ වාගේ කල්යාණ මිත්‍රතුමියෙක් වුණත් අර කලයේ බිඳුන වාගේ බිඳුනන් පස්සේ අයහා කරන්න බෑ, පාසන්න බෑ. මටත් ඕක සාධාරණයි. නිසා මම හඳන්නේ වැළපෙන්නේ ජීවිතය නීතයි මරණය නීතයි කිව්වා. දැන් බලන්න මේ අය පස් දෙනාගේම කුසල චේතනා කොච්චර පිරිසුදුද? ඉතින් මරණය අදාද වෙනවා මේ මොහොතේ වෙනවා කියලා හොඳට දන්න නිසා කිසි කම්පාවක් නැහැ. සමාරක්ෂණා ශීලය හොඳින් රකිනවා, කාය සංවර කරගෙන ඉන්නවා, වචන සංවර කරගෙන ඉන්නවා, තමන් සූදානම්ෙන් ඉන්න ඕනම වෙලාවක මිය පරලෝ යන්න. පස්සේ මේ මනුෂ්‍ය වෙස්යෙන් සිටිය අර පුතාණන් වහන්සේනේ අහස තෙපැන් නැංගා සක්දෙව් රජ වශයෙන්. කිව්වා අම්මේ තාත්තේ නංගියේ මේ ඥාතිවරුනි මම තමයි ඒ කලුගේ කෙලි. මම කළ කුසල් දෙලින් මම උපයන්ට උපස්ථාන කළා, නිතිපන් සීල් රැක්කා, කොහේ අපි සීල් රැක්කා. ඒ වගේම පාපයන්ගෙන් සම්පූර්ණයෙන් වැළකීලාම අප්‍රමාදව අනිත්‍ය සංඥා වැඩිවා. ඒ නිසා මම අද සක්දේව රජු වුණා. ඔබ සෑම දිනාගේ පැවැත්ම බලන්ඩයි මං ආවේ. ඔබ සෑම දිනාම බොහොම අප්‍රමාදව අනිත්‍ය සංඥා වඩලා තියෙනවා. නිසා අම්මේ තාත්තේ ගෙදර යන්න. ඊට පස්සේ මේ වෙහෙසෙන්න එපා. ජීවත් වුණා නම් මමනේ ඔය ඇත්තන්ව බලාගන්නේ. දැන් ඔය ඇත්තන්ව හෂරණමය ධර්මානුභාවයෙන් නිස්වාසය විහෙසෙන්න කමාකාරණයක් නැන්නේ. gedara වී අටකොටෝ පිළිලතියේ අන රංගුවන් අවශ්‍ය දේ පිළිලතියේ ඇඳුම් පැළඳුම් කෑම බීම හැම දෙයක්ම තියේ. ඒ නිසා ඒවා පරිභෝග කරමින් අප්‍රමාදව යනිත් සංඥා වඩමින් නිතිපන්සිල් පොහොය අටසිල් දකිමින් ගුණ පුරමින් වාසය කරලා මා පැමිණි දෙව්ලොවට එන්නේ. මම අනාගතයේ මේ දෙව්ලොව හැමදාම ඉන්නේ නැහැ. මම නැවත නැවත මනුලෝකයෙන් පාරමී පුරලා යම් දාශක ලෝතුරා බුදු වෙනවාමයි. ඔබ සෑම දෙනාද ඒ බුදුරු පිරිසට එකතු වෙලා නිවන් දකිත්වා කියලා කාටත් පෙන්පෙනී ආසින් ගියා. ඉතින් මේ ප්‍රවෘත්තියේ උරග ජාතක දේශනාව නමින්ද හැඳින්වෙනවා. මේ සඳහන් වෙන්නේ මෞපිය දෙන්න තමයි අද කාලේ සුද්ධෝදන මහා මායා මෞඛ්‍යයන් දෙන්න බාටපත් උනේ. එවාගෙම ඒ කාලේ අර නැගණිය තමයි අද කාලේ <clears throat> උත්පලවන රහත් මෙහෙණින් වහන්සේ බාටපත් වුනේ. ඒ කාලින්දී බිරිඳ තමයි අද කාලේ යසෝදරා දේවීන් වහන්සේ වෙසිට පසු කාලයක බද්දා කච්චාන නමින් පැවිදි වී රහත් වුනේ. ඒ කාලේ 16 තමයි අද කාලේ කොසමෑනුවර කාමාවති අතුළු පිරිසට උපස්ථාන කළ පසුව සෝවාන් වී විශිෂ්ට ධර්ම කතික වූ පුජ්ජුත්තර උපාසිකාව. ඉතින් මේ ප්‍රවෘත්ති වලින් අපට පැහැදිලි වෙනවා අබුද්ධෝත්පාද කාලවලදී පවා මහා බෝසතාණන් වහන්සේ අර ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය ආબોධ කරගෙන අප්‍රමාදව පාරමී පිරු හැටි. දැන් අපිත් මේ කෙනේ යන පිරිසක්නේ අපිත් ඒ වගේම අප්‍රමාදව හැසිරෙන්න නම් ජීවිතයේ පිළිබඳව යථා තත්ත්වය ආબોධ කරගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් අපේ සංජිත් හෙට්ටිආ රචිදොස්තර මහත්මයා කිව්වා ස්වාමින් වහන්සේ අපි හැමදාම මොහොතෙන් මොහොත මරණයට යන ඇත්තෝනේ ඒ ගැන හැඟීමක් ඇති වෙන බණ පදයක් අවසර ලැබේවා කියලා. ඒකයි මේ ප්‍රවෘත්ති අපි ඉදිරිපත් කළේ කුඩා දරුවන් තුනක් තේරුම් ගන්න පුළුවන් දෙයක්. නිසා දැන් අපේ මේ ගෙවි ගෙවි යන ජීවිතේ දැන් ඊයේ දවස ගෙවුණා ඊ අපේ ශරීරගත නාම රූප ඊයේ ගෙවිලා කරයි. අද පින්නේ නැහැ ඒක. අද මේ පවත්නා නාම රූප හෙට වෙනකොට නැහැ. ඒ දවසින් දවස නෙමෙයි, කයෙන් කය නෙමෙයි, ක්ෂණයෙන් ක්ෂණේ මේක සිද්ධ වෙනවා. ඉතින් අපිට ප්‍රමා වෙන්න හැටියක් නැහැ. මේ ක්ෂණයෙන් ක්ෂණේ වෙනස් වෙන නාම රූප අපි කොයි හරි වෙලාවක වෙනස් වෙලා සදහට වෙනස් වෙලා එමත් තැනකකින් මේ නාම රූප අල්ලා ගන්නවා. මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගන්නටයි අපි තුනුරුවන් සරණ ගියේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය වශයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇසුරු කරන්නේ ධර්මයේ ඇසුරු කරන්නේ සංඝය ඇසුරු කරන්නේ. ඒසා ඒ බුද්ධාදී රත්නත්‍රය අනුභව බලයෙන් අපට මේ අප්‍රමාද ප්‍රතිපදාව අනුගමනය කරමින් අපේ ජීවිතයෙන් මේ ජීවන ජීවිතයෙන් නොගෙවෙන නොදිරෙන නොමරන අමරණීය නිවන සාක්ෂාත් කර ගැනීම දක්වා යා ගැනීමට ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදයේ සතිය සමාධිය ඥානයේ ගුණය තව තවත් වැඩේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන සතු බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. <clears throat> අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවචේ <clears throat> අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු ධර්මාන් ශාස්ත්‍රාව පැවැත්වූ අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ